මිත්‍යාව කියන්නේ බුද්ධාවයට එකලෙලීම වශයෙන් ප්‍රතිවිරුද්ධ වූ ධර්මය. මුදිතා භාවනාව කිරීමට බලාපොරොත්තු වන යෝගාවචරය විසින් මිත්‍යාවයට ආදීන වීම එලෙසින්ම මුදිතාවේ ධ්‍යානසසත් සිහිපත් කොට ඒ ගැන විමසා තිබීම ඉතාමත්ම සුදුසුයි. බොහෝ විට ඒක්ෂාව ජනිත වන්නේ සමාහා සමතත්වයේ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන්මයි. හඳන්නේ ඊර්ෂ්‍යා කරන්නේ බොහෝ විට තවත් සිංහල මිනිසෙක් සමග. ඔහුගේ ගුණයක් සමග, වෙනදෙක් වෙනදෙක් සමග, එදෙසින් කාර්යාලයක වැඩ කරන පුද්ගලයෙක් එම කාර්යාලයෙන් වැඩ කරන සමසේනියම පුද්ගලයෙක් සමග මේ ආදී වශයෙන් සමතත්ත්වයේ පුද්ගලයන් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාව සාමාන්‍ය බහුල වශයෙන් දැනිටවන්නේ මෙලෙසින්ම යෝගාවචරයේ සිට තුළ තවත් යෝගාවචරයේ පිළිබඳව හේස්ත්‍යාවක් ඇතිවන්නට පුළුවන්. මෙහි සිටින සමහර යෝගාවචරයන් තවත් සමහර යෝගාවචරයන් භාවනා කරන ආකාරය දුටුවාට පසු සමහර යෝගාවචරයන්ගේ භාවනාවේ දියුණුව ගැන ඇසුවාට පසු දැනගත්තාට පසු ඒ පිළිබඳව ඒ යෝගාවචරයන් සම්බන්ධයෙන් ඒ අය විසින් දැක්වූ ආකල්පයන් කළ දේවල්, කී වචන ආදී සම්පූර්ණයෙන්ම ඊර්ෂ්‍යාව පදනම් කරගෙන කළ කී බව මා හොඳින් දන්නා නිසාමයි මා කල්පනා කළේ මේ මුදිතාවේ පිළිබඳව දේශනාවක් පැවැත්වීමට. ඊර්ෂ්‍යාව ඇති කර ගැනීමෙන් සමාජ ලැබෙන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් වෙනත් පාප ධර්මයන් කරපු පුද්ගලයන් දෙනම් කිසි ප්‍රතිලාභයක් සමහර විට ලැබෙන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් කියවොත් සුරකම් කරන පුද්ගලයෙකුට යම් කිසි වස්තුවක් ලැබෙනවා. කාමයෙන් වර්ධවා හැසිරෙන පුද්ගලයෙකුට යම් කිසි තෘප්තියක් ලැබෙනවා. රහමෙද පානය කරන කෙනෙකුට යම් කිසි ආස්වාදයක් ලැබෙනවා. මත්පිනිස සතෙක් මරන කෙනෙකුට මාස් ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙත් ඊර්ෂ්‍යා කරන පුද්ගලයෙකුට සමස්ත ලැබෙන්නේ ඔහුට ඊර්ෂ්‍යාව සිත තුළ ජනිත වන නිසා ඇතිවන්නේ මානසික වශයෙන් දුකක්. කායික දුකකුත් එදකින්ම උන අවස්ථාවේදී නැති වෙනවා. මේ ඊර්ෂ්‍යාව සමාගයේ සිත තුළ ජනිත වෙන විටම සමාගයේ සිත තුළින් අකුසල ධර්ම ගලාගෙන යන්නට පටන් ගන්නවා. සමාට අකුසල සිතවිලි එවිට පහළවන්නේ මේ අකුසල සිතවිලි නිසා ඔහුට ඒ කාන්තේම දුකතිගාමී වීමට ඒ අකුසල ශක්තිය හේතු වෙනවා. දුකතියට ඇද්දන් ඊර්ෂ්‍යාව සමාතුල සබාගත යුත්තක් නෙවෙයි. අලාතුරකින් හෝ සුගතිගාමී වීමට අවස්ථාවක් ලැබුණොත් ඒ සුගතිගාමී වූ අවස්ථාවේදී පවා නිත්‍යකල පුද්ගලයන් නිරූප පුද්ගලයන් වශයෙන් උපදිනවා. රූප සම්පත්තියක් වුන් තුළ නැහැ. ඔවුන්ට පරිවාර සම්පත්තියක් නැති යනවා. ඔවුන් මේ කතාබස් කිසිේ විශ්වාස කරන්නේ නැහැ. මෙවැනි අනිත්‍ය විපාක මේ ඊර්ෂ්‍යාව වෙන ඊර්ෂ්‍යාව ඇති කර ගැනීම තුළින් කෙනෙකුට අත්දකින්නට සිදු වෙනවා. මේක අමතරව ඊර්ෂ්‍යාව ඇති කර ගැනීම තුළින් සමාගයේ සිත තුළ ව්‍යාපාද නීවරණයේ ඇතිවීමට සමාන ඉඩ අවස්ථාව ලබා දෙනවා. ඊර්ෂ්‍යාව ඇතිවන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිත් තුළ ව්‍යාපාද නීවරණයේදී පහළවන්නේ මේ දෝමනස්ස සහගත සිතේදී සාමාන්‍යයෙන් පොත්පත්වල දක්වා තිබෙනවා ඊර්ෂ්‍යාව සම්පූර්ණයෙන්ම නැති වී යන්නේ සෝවාන් මාර්ගඵල ලැබුණාට පස්සේ කියලා. ප්‍රායෝගික වශයෙන් මේ සත්‍යයක් නැහැ. දෝමනස්ස සහගත කටික සංකේත සිද්ධියක සම්පූර්ණයෙන්ම නැති යන්නේ අනාගාමී මාර්ගඵල ලැබුවාට පසුව ඒ දක්වාම ඊර්ෂ්‍යාවත් දිව යනවා. කෙසේ වෙතත් මේ යෝගාවචනයන් විසින් සමාගයේ සිත තුළ ඊර්ෂ්‍යාව ජනිත වීමට ඉඩ නොදී පුණුවන් තරම් මොදිතාව සතුරු වීමට උත්සාහ ගන්නට ඕන. බොහෝ භාවනා මධ්‍යස්ථානවල මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවා. එහෙත් මුදිතා භාවනාව ප්‍රගුණ කරන ස්ථාන දක්නට ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේ යෝගාවචරය මෙතින් අඩුම වශයෙන් දවසකට විනාඩි 10ක් 15ක්වත් මුදිතාව භාවනාව මුදිතා භාවනාව අද සිට ප්‍රගුණ කිරීමට අදිටන් කරගන්න ඕනේ. අඩු වශයෙන් පූර්ව කුණ්ඨ කරන අවස්ථාවේදීවත් මේ මුදිතා භාවනාව මෛත්‍රී භාවනාව කළාට පසු ප්‍රගුණ කරන්නට ඕනේ. කොහොමද මේ මුදිතා භාවනාව ප්‍රගුණ කරන්නේ? සංයුත්තනිකායේ බොද්ධංග සංයුත්තේ තිබෙන සූත්‍රයක් මෙත්ත සූත්‍රය කියලා. එහි මෙලෙසින් සඳහන් වෙනවා. ඒකසම්මේ වික්‍රේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛේසේ පඤ්ඤාය දුබ්බලී කරණි මුදිතා සහලතේන චේතසා ඒකංග සම්පරිත්වා විරත තථා දුතියං තථා තතියං තථා චතුස්සේ ඉතින් උත්තම දෝෂයන් සම්බදී සම්බත් කාල සම්බාමන්තං ලෝකං මෙත්තාසා මුදිතාසාලතේ වෙන තේසසා මේ පුරේන මහන්තේන අප්‍රමාණේන පරිත්වා විහෙරත මේකේ අදහස මේකයි මහණෙනි අඤ්ඤාය දුබ්බලී කරන්නේ ප්‍රඥාව දුර්වල කරන්නා වූ හේතුසෝ උපක්ලේශේ මේ සිත තුළ තියෙන උපක්ලේශ ධර්මේනොත් පංච නීවරණීය ධම්මේ පංච නීවරණ ධම්මේනොත් පහය පහතමා පසකින් සබා යටපත් කොට මුදිතා සහගතේ මුදිතා මේ මුදිතා සහගතෝ සිට ඒ සංදිසම් පරිත්‍සා විරත එක දිශාවකට පසුරවමින් වාසය කරන්න සතා දුතියන් තථා සතියන් තථා චතුත්ථි එදෙසින් දෙවන දිශාවට මුදිතා සහගත සිට පසුරවන්නට පසුරවන්න දෙවන දිශාවට සිව්වන දිශාවට මුදිතා සහගත සිට පසුරවන්න ඉති උද්දමදෝ තිරියන් සම්බදේ සම්බත්ත පහ සම්භාවන්තං ලෝකං එලෙසින්ම ඉහළට පහළට හරහට මුළු ලෝකේ සත්‍යයටම හිමුදිතා සහගත සිට විපුලේන මහංගතේන අප්‍රමාණේන විපුලෝ මහංගතෝ අප්‍රමාණ්‍යෝ මේ මුදිතා සහගත සිට පතුරවන්න මෙලෙසින් බුදුරජාණන් වහන්සේ පදාරලා තිබෙනවා එතකොට මේ මුදිතා භාවනාව කරන යෝගාවචරය විසින් භාවනාවට අනුමුණ කරගත යුත්තේ අනන්ත ප්‍රමාණව සත්‍යයයි. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියන ධර්ම විහෙරණ හතරටම අරමුණු වන්නේ අප්‍රමාණ වූ සත්‍යයන්. එබැවින්ම මේ ධර්ම විහෙරණ හතරට අප්‍රමාණ්‍ය භාවනා කියලා පොත්පත්වල සමහර විට දැක්වෙනවා. මුල් මෛත්‍රී භාවනා කරන විට සියලු සත්‍යවල සෝපත්ත්වා කියන සංඥාවයි අරමුණු කරගන්නේ සුවපත් වෙත්වා කියන සංඥාව මෛත්‍රියට අරමුණ වන්නේ. කරුණා භාවනාව පතරවන විට සියලු සත්‍යෝ දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා කියලා සිහිපත් කරන විට දුකින් මිදෙත්වා කියන සංඥාවයි අරමුණ වන්නේ. උපේක්ෂා භාවනාව කරන විට සියලු සත්‍යෝම කර්මයේ දායාද කොට ඇත්තා ඥාන නැවත සිහිපත් කරන විට කර්මයේ දායාද කොට ඇත්තා කියන කොටසයි ඒ සංඥාවයි සිතට අරමුණ වන්නේ. මෙලෙසින්ම මුදිතා භාවනාව කරන යෝගාවචරය විසින් සියලු සත්‍යෝ ලදසැපතින් නොපිරිහෙලෙත්වා කියන සංඥාව අරමුණු කරගත යුතු වෙනවා. සියලු සත්‍යෝ ලදසැපතින් නොපිරිහෙලෙත්වා කියන සංඥාව එතකොට මුදිතා මේ මෛත්‍රී භාවනාව කරන පුද්ගලයන් විසින් පළමුවෙන්ම සමා සමාතම මෛත්‍රිය පතුරවා ගන්නා කියන මුදිතා භාවනා කරන පුද්ගලයා විසිනොත් තමා තමාටම පළමුවෙන්ම මුදිතාව පතුරවා ගැනීම වඩාත් සුදුසුයි. සාමාන්‍යයෙන් බොහෝ දෙනා තමා තුළ ඇති සැප සම්පජන සිතන්නේ නැතුව තමා තුළ නැති සැප සම්පජන සිත දුක් වෙනවා. මේ දුක් වීම මුදිතා භාවනාව කිරීමට බාධකයක් වෙනවා. එම නිසා තමා තුළ නැති සැප සම්පත් ගැන නෙවෙයි, තමා තුළ ඇති සැප සම්පත් ගැන සිතලා සිත සමුදිත භාවයට පත් කරගෙන සමාතම තමා විසින්ම මේ මොදිකාව පතුරවා ගැනීම පතුරවන්නට උත්සාහ ගන්නට ඕනේ. සාධවතාහං යතාලද්ද සම්පත්තිතෝ මා විදස්සානි මගේ සත සම්පත් වලින් මා නොපින්නෙන්නේ නම් ඊටම මෙහෙවි නැත්නම් මා මේ මගේ සත සම්පත් වලින් නොපින්නේවා නොපින්නේවා කියන අදහස නැවත නැවත නැවත නැවත සිහිපත් කරගෙන සිහිපත් කරගෙන ආවිසේ එසේ තමාට තමා විසින්ම මුදිතාව පළමුවෙන් පතුරවාගෙන ඊට පසුව මේ කාමත්ම හිතයි සිය පුද්ගලයේ කර්මන කරගෙන මේ මුදිතාව පතුරවන්නට ඕන. මේ සමාත ඊටාම ප්‍රිය වූ ඊටාම හිතයි සිය පුද්ගලයේ තෝරා ගන්නා විට මෙසේ තියෙන කරුණු දෙකක් මතක තබා ගත යුතු වෙනවා. කාන්තාවක් විසින් නම් පිරිමියෙක් තෝරාගත යුතු නැහැ. පිරිමියෙක් විසින් ලං කාන්තාවක් මේ අවස්ථාවේදී තෝරා ගැනීම සුදුසු නැහැ. හේතුව වශයෙන් පොත්පත්වල දක්වා තිබෙන්නේ එදෙසින් මිස භාගයෙන් තෝරා ගත්තාට පසුව මුදිතා විලාසයෙන් රාගය සමාගයේ පිට තුළ ජනිත වීමට ඉඩ ඇති ඇඳ ඇති නිසා කියලයි. එම නිසා කාන්තාවක් විසින් පළමුවෙන්ම මුදිතා භාවනාව ප්‍රගුණ කරන විට කාන්තාවම සමාජ හිත මිත්‍ර සමාජ ප්‍රිය කාන්තාවම තෝරාගෙන යන සුදුසුයි. පුරුෂයෙක් විසින් මුදිතා භාවනාව පළමුවෙන්ම ප්‍රගුණ කරන විට සමාජ විසාමත්ම හිත මිත්‍රව පුරුෂයෙන්ම තෝරා ගැනීම වඩා සුදුසුයි. දෙවන කාරණාව මේ ඉතාපිය සීදී පුද්ගලයා තෝරා ගන්නා විට සමාජයේ දෙමාපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් සමාජයේ ස්වාම පුරුෂයා හෝ භාර්යාව තෝරා නොගත යුතු වෙනවා. හේතුව මේ අය සම්බන්ධයෙන් ඇති විය හැක්කේ බොහෝ විට මුදිතාව නෙවෙයි දේහසිත සෝමනස්සේකුයි. දේහසිත සෝමනස්සේ කියන්නේ සංහාවෙන් හෝ ආසාවෙන් බැඳී ගිය සතුටකටයි. සාමාන්‍යයෙන් දෙමව්පියන් කෙරෙහි සමාගයේ දරුවන් කෙරෙහි මේ සතර බ්‍රහ්ම විහරණයම පිහිටා තිබෙන බව පොත්පත්වල දක්වා තිබෙනවා. මේ මුදිතාවත් දෙමාපියන්ගේ සිත තුළ සමාගයේ දරුවන් කෙරෙහි පවතින බව පොත්පත්වල දක්වා තිබෙනවා. එහෙත් මෙහිදී ඒ දෙමාපියන්ගේ සිත් තුළ පහළවන්නේ සත්‍ය වශයෙන්ම මුදිතාව නෙවේ දේහසිත සොම්නස්සේ කියලයි අප අදහස් කරන්නේ. එබැවින් මේ මුදිතා භාවනාවේදී පළමුවෙන්ම මුදිතාවේ පතුරන විට සමාගයේම ළඟම හිතවත් ඥාති මිත්‍රාදීන් තෝරා ගැනීම සුදුසු වන්නේ නැහැ. දේහසිත සොම්නස්ය ඇතිවීමට ඉඩ ඇති නිසා. එසේම විසභාගය තෝරා ගන්නෙත් නැහැ. එම නිසා සුදුසු කෙනෙක් තමාට ඉතාම හිතවත් උපයෝග කෙනෙක් තෝරාගෙන ඔහුගේ මොහුගේ සත සම්පත් වලින් මොහු නොපිරිහෙලෙත්වා නොපිරිහෙලෙත්වා නොපිරිහෙලෙත්වා කියන අදහස නැවත නැවත නැවත නැවත සිහිපත් කරන්නට ඕනේ. මොහුගේ සත සම්පත් වලින් මොහු නොපිරිහෙලෙත්වා නොපිරිහෙලෙත්වා මොහුගේ සත සම්පත් වලින් මොහු නොපිරිහෙලෙත්වා නොපිරිහෙලෙත්වා කියන සංඥාව. එතකොට මේ සත සම්පත් කියන එකට ප්‍රධාන වශයෙන් කොටස් හතරක් අන්තර්ගත වෙනවා. එක තමයි ශාරීරික සැපය දෙක මානසික සැපය තුන සාමිත සැපය හතර නිරාමිත සැපය ශාරීරික සෝය කියන්නේ ශරීරයේ පවත්නා වූ නිරෝගී භාවය ආයස ශරීරයේ පවත්නා වූ වර්ණ සම්පත්තිය ශරීරයේ තියෙන බලය ශරීරයේ නිසා ඇතිවන සුඛය මේ ආදී ධර්මයන් තමයි කාර්යයට ප්‍රසුපේ කියලා අපි ගණන් ගන්නේ අපි මෙහිදී මතක් කළේ. එතකොට මානසික සුවය කියන්නේ සමාජ බහුභෝග සම්පත් නැති වුණත් සමාජ ලැබුණු සැප සම්පත් බහුභෝග සම්පත් වලින් ලද දේ සතුටු වන ගතිය. සමහර අය සමාජ බහුභෝග සම්පත් කොටෙත් තිබුණත් මානසික වශයෙන් සතුටක් ලබන්නේ නැහැ. තවත් සමහර අය බහුභෝග සම්පත් නැති වුණත් ලද දේ සතුටු වෙලා සෝයන මානසික සෝයන ඕම මානසික ප්‍රීතියෙන් ජීවත් වෙන ආශය කරනවා. මේ මානසික සෝය අපේ භවනාවට අරමුණු කරගත යුතු වෙනවා. තුන්වන කාරණාව තමයි සාමිත සැපේ. සාමිත කියන්නේ ලෞකික භවභෝග සම්පත් වලින් ලැබෙනා වූ පංචකාම වස්තුන් තුළින් ලැබෙනා වූ සැප සම්පත්තියේ වේදුර ඉඩකඩම් වස්තුව අඹ ධර්මම් වැනි මේ ලෞකික භවභෝග සම්පත් වලින් යම් කිසි කෙනෙක් සැපයක් ලබනවා නම් ඒකට අපි කියනවා සාමිත සැපය කියලා. නිරාමිත සැපය කියන්නේ අර භවභෝග කාමක වස්තුන් තුනේ ලැබෙන සැපය වගේ නෙවෙයි. මේ පංචකාම ධර්මයන්ගෙන් ඈත් වීමෙන් ලැබෙනා වූ යම් කිසි සුක්තිමත් භාවයක්. උදාහරණයකට කියවොත් නම් කෙනෙක් ධ්‍යාන සම්පතක් ලබාගෙන සිටිනවා නම් ඒ ධ්‍යාන සෝය නිරාමිත සැපයක්. යම් කිසි කෙනෙක් මාර්ගයකට ඵලයකටපත් වී සිටිනම් ඔහු ඵල සම්වත්ව විඳින විට ඇතිවන්නේ නිරාමිත සෝයක්. එලෙසින්ම යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා වැනි ගුණ ධර්මයන් ප්‍රගුණ කරන විට ඒ ගුණ ධර්ම තමාගේ සිත තුළ අභිවර්ධනය වෙන ආකාරය දෙක්ස බලා කෙනෙකුට සතුට වන්නට පුළුවන් නම් එහිදීත් ඇතිවන්නේ නිරාමිත සතුටක්. මේ ආදී වශයෙන් නිරාමිත සතුට පහළවන්නට පුළුවන්. එම නිසා යම් කිසි පුද්ගලයෙකු තුළ මේ ආක්‍රියෝ මේ කියන ලද හතර ආකාරයෙන් සෝ සම්පත් තිබෙනවා. කායික සෝයක්, මානසික සෝයක්, සාමික සෝයක්, නිරාමික සෝයක්. එම නිසා අපි මේ මුදිතාසාගත සිත පතුරවන අතිපේ පුද්ගලයා කෙරෙහි මේ හතර ආකාරයෙන් සෝ සම්පත් වලින් ඔහු නොපිළිලේ වාසියා සීපත් කිරීම සුදුසුයි. අවෝ මාගේ මේ ප්‍රිය පුද්ගලයාගේ කායික සප සම්පත් තව තවත් දියුණු වේවා කායික සප සම්පත් වලින් ඔහු නොපිළිලේවා මේ මාගේ මිත්‍රයාගේ මානසික සබ සම්පත්තව තවත් දිනු වේවා ඔහුගේ මානසික සබ සම්පත් වලින් ඔහු නොපිළිගනේවා මේ මාගේ මිත්‍යාගේ සාමිස සබ සම්පත් වලින් ඔහු නොපිළිගනේවා ඔහුගේ සාමිස සබ සම්පත්තව තවත් තව තවත් දිනු වේවා මාගේ මේ මිත්‍යාගේ නිරාමිස සැප සම්පත් වලින් ඔහු නොපිරිහෙලේවා ඔහුගේ නිරාමිස සැප සම්පත් තව තවත් දියුණු වේවා දියුණු වේවා මෙන්න මේ ආකාරයෙන් නැවත නැවත සිහිපත් කරන්නට ඕන මෙසේ සිහිපත් කරන විට සමාගයේ සිතතුලින් નિરાයාසයෙන්ම වගේ අදහසක් පහළ වුණොත් අනේ මොහොත ලෝකයේ තියෙන සියලුම සත සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා කියලා අන්නේ ඉන්දී අපට හිතා ගන්නට පුළුවන් ඒ අපගේ හිත මිත්‍රයා කෙරේ පවත්නා වූ මුදිතා සිත සම්මද්දරට වැඩි ඇති බව මෙන්න ඊට පසුව අපි තෝරාගත යුතු වෙනවා මැදපත් පුද්ගලයෙක් අපට හිතවත් හිතවත් පුද්ගලයෙකුත් නෙවෙයි එලෙසින්ම වෛරී සතුරු පුද්ගලයෙකුත් නෙවෙයි අපි අකමැති පුද්ගලයෙකුත් නෙවෙයි සත්‍යමති පුද්ගලයෙකුත් නෙවෙයි මෙසේ මේ මැදපත් පුද්ගලයා තෝරාගෙන ඔහුගේ රූපයේ සිටින බලාගෙන ඒ මගේ තාත්තාලට පිට පතුරන අනේ මොහුගේ සත සම්පත් වලින් මොහු නොපිරිහෙලේවා නොපිරිහෙලේවා නොපිරිහෙලේවා අර කලින් කියප සතර ආකාරයෙන්ම කායික සත සම්පත් වලින් නොපිරිහෙලේවා මානසික සත සම්පත් වලින් නොපිරිහෙලේවා සාමිත සැප සම්පත් වලින් නොපිළිහිලේවා, නිර්ාමිත සැප සම්පත් වලින් නොපිළිහිලේවා. මෙලෙස නැවත නැවත නැවත නැවත නැවත නැවත සිහිපත් කළ යුතු වෙනවා. මෙසේ සිහිපත් කරන විට අපගේ හදවත තුළින් ඉබේම වාගේ මතුවනවා නම් අනේ මොහොතේ ලෝකයේ තියෙන සියලුම සැප සම්පත් ලැබේවා මොහුගේ සැප සම්පත් ලක්ෂ කෝටි වාරයකින් තව තවත් තව තවත් තව තවත් දිනු වේවා දිනු වේවා කියන අදහස අන්න එවිට ඒ මතවත් පුද්ගලයා කෙරෙහි පවත්නා වූ මුදිතාකාගත සිත සමමද්දලට දෙවි ඇති බව අපට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. මෙන්න මේක පසුව අපරිතන තෝරාගත යුතු වන්නේ අපගේ සතුරු වෛර පුද්ගලයේ ඒ වෛරී පුද්ගලයා ඒ හතුරු පුද්ගලයා දෙස සිටින් බලාගෙන අනේ මොහුගේ සත සම්පත් ඒකාන්ත වශයෙන්ම තව තවත් දියුණු වේවා මොහුගේ සත සම්පත් වලින් මොහු නොපිරිහෙලේවා නොපිරිහෙලේවා කියලා තියා නැවත නැවත සිහිපත් කළ යුතු වෙනවා බොහෝ දෙනෙක් සමාජයේ සතරන්ගේ සත සම්පත් දැක්කාට පසුව සාප කරන මෙහිදී අප කරන්නේ ඊට සම්පූර්ණම පටහැනියු දෙයක්. අනේ මොහුගේ සත සම්පත් වලින් මොහොත් නොපිළිලේවා මොහුගේ සත සම්පත් තව තවත් දියුණු වේවා කියා. මේක ඉස්සල්ලාම පළමුවෙන්ම යම් කිසි කෙනෙකුට කරන්නට සමහර විට අපහසු වන්නට පුළුවන්. ඒකේ අපහසු වුවහොත් ඊර්ෂ්‍යා කිරීමේ ඇති ආදීනයන් නැවත නැවත සිහිපත් කරන්නට ඕනේ. වෛර කිරීමෙන් ඇති ආදීනය සිහිපත් කළ යුතු වෙනවා. ඒ වගේම මුදිතා භාවනාව ප්‍රගුණ කිරීමේ ඇති ආනිසංස කල්පනා කරන්නට ඕන. විශේෂයෙන්ම කල්පනා කළ යුතු වෙනවා මේ වෛරී පුද්ගලයා කෙරෙහි පවස්නා වූ මේ ඊර්ෂ්‍යා සහගත සිත මා මරණ මොහොතේ සිහිපත් වූහොත් ඒ කාන්තයෙන්ම ඒ සිත නිසා මට දුකටේක උපදින්නට සිදු වෙනවා දුකටේකට වියක් නැවත ඒ දුකකින් මිදී සුගතියකට යන්නට එහෙමට මට ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින් අති විශාල දුක් දුගති වල ඉපදී මිදීමට තියෙන දුකක් ලබා දෙනවා මේ ඊර්ෂ්‍යා සහගත සිත නිසා එම නිසා මා මටම ප්‍රියයි මගේ යහපත දකින්නට මම කැමති එම නිසා මේ ඊර්ෂ්‍යා සහගත සිත මා සබාගත යුතු නැහැ මේක අයින් කළ යුත්තක් අයින් කළ යුත්තක් කියන අවබෝධය ඇතිවෙන තෙක් ඒ ගැන කල්පනා කරන්නට ඕනේ ඊට අමතරව කල්පනා කරන්නට ඕනවා මේ ඊර්ෂ්‍යා සහගත සිතට ප්‍රතිවිරුද්ධව මුදිතා සහගත සිත පතුරවන්නේ මගේම යහපත සඳහා බව. ඒ වෛර පුද්ගලයා වෛරී පුද්ගලයාගේ යහපත සඳහා නෙවෙයි සමාගයේ යහපත සඳහා සමාගයේම සීල සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කර ගැනීම සඳහා සමාජම නිවන් සුවපත් කර ගැනීමට අවශ්‍ය වන නිසා මේ සසර දුකෙන් මිදීමට සමාජම අවශ්‍ය වෙන නිසා එබැවින් මේ සිදුවන යහපත සමාජම බව සිතා මේ වෛරී පුද්ගලයා කෙරෙහි මේ මුදිතාව පරිණසේන පසුරවන්නට පුරුදු වෙන්නට ඕන. අනේ මේ වෛරයේ පුද්ගලයාගේ සත සම්පත්තේ කාන්ත වශයෙන්ම තව තවත් තව තවත් දිනු වේවා මටත් වඩා හොඳින් දිනු වේවා මොහොතේ සත සම්පත් වලින් මොහො නොපිරිහෙල වේවා කියා අවංකවම අවංකවම අවංකවම සමාගේ හදවත පතුලෙන්න සිටීමේ හැකියාවක් ඇතිවන තෙක්ම ඒ මධිකාකාගත සිට වෛදී පුද්ගලයා කෙරෙහි පතුරවන්නට ඕන. ඇත්ත වශයෙන්ම මේ තමා සමාගයේ ප්‍රිය පුද්ගලයා, සමාගයේ මධ්‍යස්ථ පුද්ගලයා, සමාගයේ වෛරී පුද්ගලයා කියන සතර දෙනාටම සමසේ එකසේ මුදිතාව පතුරවන්නට පුළුවන් වන අවස්ථාව පොත්පත්වල දක්වා තිබෙන්නේ මුදිතා භාවනාවේ උපචාර සමාධි අවස්ථාවේ කියලා. මට හිතන්නද බෑ ඇයි මේ උපචාර සමාධි අවස්ථාව කෙනෙකුට පහසෙන් ලබා ගන්නට නැහැ කියලා. ඇත්තෙන්ම මේ වෛරී පුද්ගලයෙකුට මුදිතාව පතරවන්නට නොහැකිවන්නේ තමාගේ සිත මනස සකසා නොගත්කම නිසා. යම් කෙනෙකුට තමාගේ සිත මනස සකසා ගන්නට හැකිනම් ඇත්තෙන්ම ඔහුට පුළුවන් වෙනවා ඒ වෛරී පුද්ගලයාට කිසිම බාධාවකින් පැකිලීමකින් තොරව මුදිතාවේ පතරවන්නට සමාගයේ හිතවත් පුද්ගලයාට මෙන්න නැදහත් පුද්ගලයාට මෙන්න සමාජ මෙන්න එබැවින් නැවත නැවත හිතමනේ සකසාගෙන මේ සියලු දෙනා කෙරෙහිම සම්පතේ එකසේ මුදිතාව පැතිරිය හැකි ආකාරයෙන් මේ මුදිතා භාවනාව නැවත නැවත ප්‍රගුණ කරන්නට මේ අය අදිස්ථාන කරගත යුතු වෙනවා. ඒ ඒ සඳහා උත්සුක විය යුතු වෙනවා. මෙන්න මෙලෙසින් මේ හතර දෙනාටම සමතේ මුදිතා මුදිතාවය පැතිරිය පැතිරීමේ ශක්තිය ලැබුණාට පසුව මේ මුදිතාසහගත සිට ඒකන් දිසම් පරිත්‍යා නිරත එක දිශාවකට පතුරමින් වාසය කරන්නට පුළුවන්. උදාහරණයක් කියමු උතුරු දිශාවේ සියලුම සත්‍යෝ ලද සැපතින් නොපිරිහෙලෙත්වා නොපිරිහෙලෙත්වා නොපිරිහෙලෙත්වා උතුරුදෙසා ඒ සියලුම සත්‍යයන්ගේ සත සම්පත්තව තවත් දියුණු වෙත්වා දියුණු වේවා දියුණු වේවා දියුණු වේවා එන්න මේ තින් උතුරුදෙසාවේ සිටින සියලුම සත්‍යයන් අරමුණු කරමින් නැවත නැවතත් ඒ මුදිතා සහගත සිත පතුරවන්නට පුළුවන් මෙදසින්ම තථාගත කියන තථාගත යම් තථා චතුර්ථී දෙවන දිශාවට තෙවන දිශාවට හතරවන දිශාවට මුදිතාව පතුරවනවා නැගෙනහිර දිශාවේ සියලුම සත්‍යෝ තමාගේ සත සම්පත් වලින් ලෝකෙලෙත්තා ඔවුන්ගේ සත සම්පත් තව තවත් දියුණු කරගනිත්වා බටහිර දිසාවේ සියලු සත්‍යෝ දකුණු දිශාවේ සියලු සත්‍යෝ ලදසපකින් නොපිළිලෙත්තා ඔවුන්ගේ සත සම්පත් දියුණු කරගනිත්වා මෙලෙසින් මේ දිශා අනුව මේ මෛත්‍රී මුදිතා සාගත සිට නැවත නැවත කෙනෙකුට පහසියන් පත්වන්නට මේ අවස්ථාවේදී හැකියාව ලැබෙනවා එතේම තමාට ඉහළින් සිටින සියලුම සත්‍යෝ ලදසපකින් නොපිළිලෙත්තා තමාට පහළින් සිටින සියලුම සත්‍යෝ ලදසපකින් නොපිළිලෙත්තා මේ ආදී වශයෙන් දස දිශාවටම මේ මුදිතාව කෙනෙකුට පතුරවා හරින්නට පුළුවන් තවත් කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් සත්ව කොටස අරමුණු කරමින් මුදිතාවේ පතුරවා හරිනට සියලුම මිනිස්යෝ ලදසපතින් නොපිළිලෙත්වා සියලුම මිනිස්යෝ ලදසපතින් නොපිළිලෙත්වා සියලුම මිනිස්යෝ ලදසපතින් නොපිළිලෙත්වා නොපිළිලෙත්වා නොපිළිලෙත්වා කියා මිනිස්යන් අරමුණු කරමින් ඕන්ට ඕන් කෙරෙහි මේ මුදිතාවේ නැවත නැවත ප්‍රබුණ පතුරවන්නට පුළුවන් මෙලෙසින්ම සියලුම භූතයන්ගේ සත සම්පත් වෙන සියලුම භූතයෝ නොපිළිලෙත්වා සියලුම භූතයන්ගේ සැප සම්පත් වලින් ඔවුන් නොපිරිහෙලෙත්වා ඔවුන්ගේ සැප සම්පත් තව තවත් දියුණු කරගනිත්වා කියා භූතයන් අරමුණු කරමින් ඒ සත්‍ය කොටසාසේ කෙරේ නියම දිශාවේ හසුරන්නට පුළුවන් මෙදසින්ම සියලුම තිරසංසත්‍යෝ ඔවුන්ගේ සැප සම්පත් වලින් නොපිරිහෙලෙත්වා කියා තිරසංසත්‍යයන් අරමුණු කරමින් නියම දිශාවේ පතරනවා එදසින්ම මේ දෙවියන් අරමුණු කරගෙන ධර්මයන් අරමුණු කරගෙන මේ ආදී වශයෙන් සියලුම සත්ව කොටසයන් මෙන් වශයෙන් ඒ එකිනෙක වශයෙන් අරගෙන ඒ ඒ සත්ව කොටසයේ කෙරෙහි මේ මුලිකා සහගත සිට නැවත නැවත පතුරවන්නට පුළුවන්. මෙන්න මේවා පතුරවාට පසුව සියලුම සත්‍යෝ ලෝකයේ විශ්ේ යන්තා සත්‍යෝ සිටිනම් ඒ සියලුම සත්‍යෝ අරමුණු කරගෙන දැන් මොදිතාවේ පතරවීමට යෝගාවචරය අප්‍රගුණ වන්නට තුමුණවන්නට ඕන. හරියට පොදා බඳුනක් ලොකු බඳුනකින් වසන්නාසේ මුදිතා සහගත සිටින් මුළු විශ්වයම දැසී යන ආකාරයෙන් මේ මුදිතා සහගත සිට පතුරවන්නට ඕනේ. සියලුම සත්‍යෝ දඩ සැපතින් නොපිරිහෙලෙත්වා නොපිරිහෙලෙත්වා නොපිරිහෙලෙත්වා සියලුම සත්‍යෝ ලබසකටින් නොපිළිහෙලෙත්වා නොපිළිහෙලෙත්වා නොපිළිහෙලෙත්වා සියලුම සත්‍යෝ ලබසකටින් නොපිළිහෙලෙත්වා නොපිළිහෙලෙත්වා නොපිළිහෙලෙත්වා සියලුම සත්‍යයන්ගේ සත සම්පත් තව තවත් තව තවත් තව තවත් දිනුවෙන් දිනුවට මේ වේවා සියලුම සත්‍යයන්ගේ සත සම්පත් තව තවත් දිනු වේවා දිනු වේවා දිනු වේවා මෙන්න මෙලෙසින් නැවත නැවත අපි ඒ මුදසා සමලත සිට මුළු විශ්වයේ සිටින සියලුම සත්‍ය සමූහයම අරමුණු කරමින් පතරවන්නට පටන් ගන්නවා වුණා. මෙන්න මේ විදිහට මුළු සත්‍යයම අරමුණු කරමින් නැවත නැවත මේ මුසාවිය පතරවන විට මේ සියලුම සත්‍යෝ ලදසපතින් නොපිළිවෙත්තා නොපිළිවෙත්තා කියන අදහස සිතන්නට නැතිව සිත සම්පූර්ණයෙන්ම අක්ෂීය භාවයට වැනි සත්‍යයකට පත්ව සම්පූර්ණයෙන්ම සිත නිසල වී යන තත්ත්වයක් උද්ගතවන්නට පුළුවන්. මේදී සමහර විට සමහර යෝගාවචරයන්ට ආලෝකයෙන් දර්ශන පවා පෙනෙන්නට පුළුවන්. උඩ පාවෙන ආගමන තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. ශරීරයේ නිවිග්‍යාසේ, ශරීරයේ සිසිල්ගියා, සිසිල්ගියාසේ දැනෙන්නට පුළුවන්. මේවා දැනවත් නැදනවා මේ මුදිතාව පතරීමට නැහැ කියන්නේ මේ සිත නතර වී, සිත නිසල වී සම්පූර්ණයෙන්ම දලක් දැසවාසේ දලක් හැබවාසේ පවතින සත්‍යයක් උද්ගත වන්නට පුළුවන් ඒ දී පළවෙනි සත්‍ය ධානයට සිතපත් වෙනවා විසුද්ධි මාර්ගයේ වෙන පොත්පත්වල මේ මුදිතා භාවනාව තුළින් අත්පත් කරගත හැකි පළවෙනි ධ්‍යානයක්, දෙවන ධ්‍යානයක්, තුන්වන ධ්‍යානයක් පමණක් බව දක්වා තිබෙනවා. එහෙත් ප්‍රායෝගික වශයෙන් මේ ශක්තියක් නම් නැහැ. බුදුරජාණන් වහන්සේ අපරාධ කණින්ම කියපු මුදිත මෙත්තා සූත්‍රයේ මෙලෙසින් දක්වා තිබෙනවා. මහණෙනි මේ මුදිතා භාවනාව විඥානංචායතනය පරම කොට ඇතැයි මම වදාරමි විඥානංචායතන පනමාහං වික්ඛවේ මුදිතා චේතෝ විමුක්තිය වදාමි පඤ්ඤස්ස දෙක්ඛනෝ උත්තරින් උත්තරින් විමුක්තිය අපට විද්‍යතෝ මේ ප්‍රඥා මන්ත වික්ෂය විසින් වස්තා භාවනාව වඩා රහත් ඵලය හෝ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට නැහැ ගුණානම් මහණෙනි මේ නැකත් මුදිතා චේතෝ විමුක්තිය විඥානංච ආයතනයේ පරම කොට ඇති බව මම වදානවා කියන එකයි අදහස විඥානංච ආයතනයේ පරම කොට මේ මුදිතා භාවනාව පවතින බවයි බුදුරජාණන් වහන්සේ ලෙසින් වදාළේ එමෙත්තා යම් කිසි යෝගාවචරයකට මේ මුදිතා භාවනාව තුළින් පළවෙනි දෙවන තුන්වන කියන මේ රූපාවචර ධ්‍යාන සිත් උපදවාගෙන බොහෝ වේලාවක් සිටින්නට පුළුවන් නම් පහසෙන්ම ඔහුට පුළුවන් මේ අරෝපාවචර දෙවන ධ්‍යාන සිත උපදවා ගැනීමට ඒ සඳහා ඔහු විසින් කළ යුත්තේ තුන්වන ධ්‍යාන සිතට සිතපත් වුණාට පසුව අදිස්ථානයක් කළ යුතු වෙනවා මේ මුදිතා භාවනාව තුළින් මට අරෝපාවචර ධ්‍යාන සිතක් උපදවා ගැනීමට ලැබේවා කියා. එසේ අදිස්ථාන කොට මුදිතාවේ පතුරවනොත් සමාගයේ සිට කවද ආකාරයකින් අරෝපාවචර ධ්‍යානයකට පත්වන ආකාරය සමාජම අත්දකින්නට පුළුවන්. යම්කිසි යෝගාවචරයකට මේ තුන්වන රූපාවචර ඒ කියන්නේ සුඛ ඒකග්ගතා සහිත තුන්වන අරූපාවචර ධානසිත මේ මුදිතා භාවනාව තුළින් අධ්‍යක්ෂක අධ්‍යක්ෂක බොහෝ වෙලා සිටින්නට පුළුවන් නම් ඒ තුන්වන අරූපාවචර ධානයේ සිටී සිටින්න මෙලෙසින් සිතන්නට පුළුවන් මේ ධානයේ මේ ධානයේ සිටින විට මාගේ සිත තුළ පවතින්නේ කුමක්ද නැත්නම් මේ ධානසිත කියන්නේ කුමක්ද නිකන් දැනීම මාත්‍රයක් විඥාන මාත්‍රයක් පමණයි වෙන මොනවද තිබෙන්නේ මේ වෙන මොනවද තිබෙන්නේ කියන ප්‍රශ්නෙට මෙහි වෙන කිසිවක් නැහැ නේද කියන අවබෝධය හදවත පතුලෙන්ම ප්‍රත්‍යක්ෂ ලෙසම කෙනී ගියොත් මේ ලෝකයේ තියෙන සියලුම රූප නිමිති සිතින් ඈත් වීගොත් සිත සම්පූර්ණ සිත සම්පූර්ණ ශූන්‍යතාවයකට පත් වී විඥානයේ විඥානයේම අරමුණු කරමින් පවත්නා වූ විඥානං ඡායතනයේ සිතපත් වෙනවා මේ ආකාරයෙන් හෝ වෙනත් ආකාරයකින් සමාත හැකි වෙනත් ආකාරයකින් අනිස්ථාන කරකෝ මේ අරෝපාවත ධානසිත පවා මේ මුදිතා භාවනාව තුළින් ලබා ගන්නට පුළුවන් වෙනවා යම් කිසි යෝගාවචරයේ මෙලෙසින් මේ අරෝපාවත ධානසිත හෝ එහෙම නැත්නම් පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන රූපාවට ධ්‍යානසිතක් හෝ මේ මුදිතා භාවනාව තුළින් ලබාගත්තාට පසුව ඊහෙත ප්‍රඥා ඇසකින් බලා ඒකත් අනිත්‍ය වූ නිරුද්ධ විඥාන ධර්මයක් අවබෝධ කරගන්නට පුළුවන් වූකොත් ඒකාන්තයෙන් මොහොත නිවනින් සැනසීමේ වාසනාව සත්‍යයක් අත්පත් කරගන්නට පුළුවන් මේ ධ්‍යානසිත අභිසංකත ධර්මයක් අභිසංකේතීත ධර්මයක් බුදුරජාණන් වහන්සේ වදාළා කියනවා යම් කිසි අභිසංගත සංකේත ධර්මයක් තිබේ නම් ඒ සියල්ලම අනිත්‍ය ධර්ම ඒ සියල්ලම නිරුද්ධ වෙන ධර්ම කියා මේ මේ මේ මුදිතා උපලින් ඇති කර ගන්නාලද මේ ධ්‍යාන සිතත් ඒ කාන්ත වශයෙන්ම සිතින්ම ඇති කර ගන්නාලද සිතින්ම මවා ගන්නාලද අභිසංගතෝ අභිසංකේතේතෝ ධර්මයක් මේ ධර්මයේ හැම විටම පවතින ධර්මයක් නෙවෙයි ඒ කාන්තයෙන්ම නැති වෙනවා අනිත්‍යයට යනවා මේ අනිත්‍යයට ගියාට පසු මේ ධ්‍යාන සිත ඉතුරු වෙනවාද ඉතුරුවන්නේ නැහැ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යනවා එබැවින් මේ ධ්‍යානසිත අනිත්‍යෝ ධර්මයක් නිරෝධයට පස්සන ධර්මයක් කියන එක හදවත පතලෙන්න තෙමී යන විට ඔහුගේ සිතට දිවන අරමුණු වෙනවා මෙන්න මෙලෙසින් මුදිතා භාවනාව ප්‍රගුණ කිරීමට මේ අය උත්සාහ ගන්නට ඕන මේ මුදිතා භාවනාව වැඩිීමේදී මතක තබා ගත යුතු කරුණක් දෙකක් තිබෙනවා පළවෙනි කාරණාව තමයි යම්කිසි යෝගාවචරයේ විදර්ශනා භාවනා කොට ඇතනම් නැත්නම් ඔහුගේ සිට ප්‍රඥාවෙන් බර වියත්නම් ප්‍රඥා චරිතයෙන් නම් ඔහු මේ මුදිතා භාවනාව කරන අතරතුරේදී විදර්ශනාමය සිටිවිලි ඇති කර ගැනීම සුදුසු වන්නේ නැහැ. මොකද හේතුව මේ මුදිතා භාවනාව කරන විට සියලුම සත්‍යෝ ලබසත්පතින් නොපිළිවෙත්තා ඔවුන්ට තව තවත් සත් සම්පත් ලැබේවා ලැබේවා කියලා අපි නැවත නැවත සිහිපත් කරනකොට කෙනෙකුට සිතෙන්නට පුළුවන් මා හොඳින්ම දන්නවා අනේ මේ සත්‍යයන් කෙරෙහි මේ සත්‍යයන් අරමුණු කරන මේ සත්‍යයන් මේ සත සම්පත් වලින් මේ සත්‍යය නොපිළිහෙලෙත්වා තව තවත් මොවුන්ගේ සත සම්පත් දියුණු වේවා දියුණු වේවා කියලා සිතන එක තුළින් ඇත්ත වශයෙන්ම මොවුන් සංසාරයේ දුකින් දුකටම පත් වේවා පත් වේවා කියලා සිතන එක නේද අප මේ කරන්නේ කියන අදහස සිත තුළින් නැතුවන්නට පුළුවන්. මේ භවෝග සත සම්පත් කියන්නේ සංසාර දුකට සත්‍ය ඇදදමන ධර්ම සංසාරයේ දෙකගතන ධර්ම ඒවා නැවත නැවත ඇති ඒවා කියලා යම් කිසි යෝගාව සම්පූර්ණයෙන් සිහිපත් කරන විට ඇත්ත වශයෙන්ම සිදුවන්නේ අමනක වශයෙන්ම සිදුවන්නේ මේ සත්‍යයේ සංසාර ගමන ගැන සිත සිතා සතු මේ ඒවා උන් මෙලෙසම මේ සියලුම සත්‍යයන් අරමුණු කරමින් ගොමු ඔවුන්ගේ සැප සම්පත් වලින් උපයේලේවා ඔවුන්ගේ සැප සම්පත් තව තවත් දිනු කර ගනිත්වා දිනු කර ගනිත්වා කියලා නැවත නැවත සිහිපත් කරන විට අනේ මේ සත්‍යෝ ඒකාන්තයෙන්ම තව තවත් සසර ගමන යන නියලේවා ඔවුන්ගේ සසර දුක තව තවත් දික්කේවා කියලා නේද අප මේ හිතන්නේ කියන හැඟීමක් භාවනා විදර්ශනා භාවනා ප්‍රගුණ කර ඇති කෙනෙකුට ඇතිවන්නට පුළුවන් මෙවැනි අදහසක් පහළ වුවොත් ඒ ඒකේ තියෙන අනිත්‍ය භාවය ගැන සිතලා ඒක ඇත්තයි ඒ අදහස ඇත්තයි ඇත්ත උනත් මේ මුදිතා භාවනාවට ඒක පටහැනි ධර්මයක් එබැවින් මා මේ වඩන්නේ විදර්ශනා භාවනාව නෙවෙයි මා මේ ප්‍රගුණ කරන්නේ මුදිතා භාවනාවයි කියලා සිතලා ඒ වෙනි අදහස් වලට එන්නට ඉඩ නොදී කටයුතු කිරීමට යෝගාවචරය උත්සාහ ගන්නට ඕන දෙවන කාරණාව තමයි මේ මුදිතා භාවනාව කරන විට ඒ තුළට මේ කර්මයේ තියෙන අදහස ඇතුල් වීමට ඉඩ නොතිබිය යුතු බව. මේ මුදිතා භාවනාව වඩන විට සියලුම සත්‍යවලද සැපට නොපියෙත්තා සියලුම සත්‍යන්ගේ සැප සම්පත් තව තවත් දිනු වේවා දිනු වේවා කියා සිහිපත් කරන විට ප්‍රඥාව අධික යෝගාවචරයේකට විශේෂයෙන්ම විදර්ශනා භාවනාව ප්‍රගුණ කර ඇති යෝගාවචරයට සිටින්නට පුළුවන් මාර්ග මෙතෙක් කොටෙක් මෙලෙසින් සිටුවත් සත්‍ය වශයෙන්ම ලෝකයේ සත්‍ය සැප හෝ දුක හෝ විඳින්නේ උන්ගේ කර්ම වලට අනුකූලව නේද අපි කොටෙක් කොහොමගේ සත සම්පත් දියුණු වේවා දියුණු වේවා ලද සැපතින් නොපිරිහෙලේවා නොපිරිහෙලේවා කියා සිටුවත් උන්ගේ කර්ම වලට අනුකූලව ඒ සිදුවන දේවල් සිදුවනවා නේද උන්ගේ සත සම්පත් අත්දකින්නට උන්ට හැකියාව අත්වන්නේ උන්ගේම කර්ම වලට අනුකූලව නේද නේද කියන අදහස පහළවොත් එන මුදිතා භාවනාව ඒ විදිහට කැදී යනවා. එහිදී සිත පිළිතන්නේ උපේක්ෂාවේ. එබැවින් මේ උපේක්ෂාව මුදිතා භාවනාව කරන කාලය තුළදී සිත තුළ සිංහා ගැනීමට සිත තුළට ඇතුල් වීමට යෝගාවචරය ඉදම දියුතු වෙනවා. එවැනි අදහස් පහළවොත් කල්පනා කරන්න ඕනේ දැන් පහළුණේ මේ උපේක්ෂා සාගත සිතිවිලි ටිකක් මේක මුදිතා භාවනාව වැඩිවීමට අහිතකරෝ ධර්මයක් මා වඩන්නේ උපේක්ෂාව නෙවෙයි මා දිනු කරන්නේ මේ අවස්ථාවේදී මුදි දිශාව එම නිසා මේ කම්මේ අදහස කම්මේ පිළිබඳ අදහස සිතට ඇතුල් වීම දෙන්නට හොඳ නෑ ඒකෙන් කියලා හිතලා එයින් සිත මොදවාගෙන නැවත නැවත ප්‍රගුණ කරන්න ඕනේ සියලුම සත්‍යෝ ලබසපතෙන් නොපිළිවෙත්වා ලබසපතෙන් නොපිළිවෙත්වා සියලුම සත්‍යයන්ගේ සත සම්පත් තව තවත් තව තවත් දියුණු කරගනිත්වා දියුණු කරගනිත්වා කියලා මෙන්න මේ අදහස් දෙකක් මතක තබාගත යුතු වෙනවා මෙන්න මේ ආකාරයට මේ යෝගාචරයන් විසින් මුදිතා භාවනාව අද පටන් අඩු වශයෙන් දවසට විනාඩි 10ක් 15ක් මොකක්වත් ප්‍රගුණ කිරීමට අදිස්ථාන කරගන්නට ඕනේ. අදුම වශයෙන් පූර්ව කුටි කරන අවස්ථාවේදී මේ මෛත්‍රී භාවනා කර භාවනා කළාට පසුව මුදිතා භාවනාව විනාඩි 10ක් 15ක් ප්‍රගුණ කරන්න. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව හෝ වෙනත් භාවනාවක් තුළින් යම් කිසි යෝගාවචරයකට යම් කිසි දියුණුවක් ලැබීමට මේ දක්වා නැතුණා නම් මේ මුදිතා භාවනාව තුළින් ඔහුට සමහර විට පහසියෙන්ම සමාධිය සිත සමාධිගත කරගන්නට පුළුවන් වෙනවා. ඇති ඒ තුළින් විදර්ශනා ඥාන පවා ඇති කරගෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම මේ වාසනාව සත්‍යයට උදා කර ගැනීමට සමහර අවස්ථා උදා වෙනවා ඇති. දැන් මෙන්න දේශනාව අපි මෙතන මෙම කිරීමට අදහස් කරනවා. මේ අය අද මේ දවසේ සමාත සුපරිතයි භාවනා කර්මස්ථානයේ යෙදෙන්න, ඒ භාවනාවේ යෙදෙන්න මුදිතා භාවනා විශේෂයෙන්ම සෑම දවසකම විනාඩි 10ක් 15ක් ප්‍රබල කිරීම අධිෂ්ඨාන කරන්න මේ සීල සමාධි ප්‍රඥාවන් මනමින් ප්‍රබල කරන සෑම යෝගාවචරයකටම මහවහා නිවන සැලසීමට සැලසීමේ වාසනාව ශක්තිය උදා වේවා කියලා කියමින් අප මේ දේශනාව මෙතනින් නිම කරන්න නිවාසම ඔබ සමටත් වේවා